ඔය රජවරු සම්බන්ධව එහෙම කටයුතු කරනකොට රජවරුන්ට යමක් පිළිගන්නන්න ඉස්සෙල්ලා මේ මොකද්ද දුක්ගන්නරාල කියලා කෙනෙක් ඉන්නවා එයා කාලා බලලා තමයි රජුරවන්ට දෙන්නේ. ඒ එහෙම කරන්නේ දැන් රජ්ජුරෝ කිව්වහම මුල්ම කොටස හොඳම කොටස දෙන්න ඕනනේ හැබැයි කාලා බලලා දෙන එකේ අදහස මොකද්ද අර බුද්ධික මහත්මයා කිව්වා වගේ ඒකේ යම්කිසි කවුරු හරි විස දැන් රජෙක් සම්බන්ධව නම් ඉතින් හතුරෝ ඉන්නවා ඒ නිසා විස යොදලා තියෙන්න පුළුවන් අපත්‍ය වෙන්න පුළුවන් ඒ වගේ ප්‍රශ්න එතකොට භික්ෂුන් වහන්සේ නමකට දානයක් පූජා කරනකොට එහෙම කවුරුවත් හිතාමතා විශ්ේ යොදලා නැති වුණාට ඒවැ යම් යම් අඩලුහුඩුකම් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර භික්ෂුන් වහන්සේගේ වඩා සුව පහසුව සඳහා උන්වහන්සේට වඩා රසවත්, ඒ කියන්නේ රසය කියන එක දැන් වැදගත් දෙයක් නොවේයි කියලා අපිට හිතුණට ඒක කය පවත්වා ගන්නට අත්‍යවශ්‍ය සාධකයක් හැටියට තමයි ආයුර්වේදයේ දක්වන්නේ. දැන් ආයුර්වේදයේ අපේ කය පවත්වන්න අවශ්‍ය මූල ශක්තියින් හතක් ගැන කියන සප්ත ධාතුන් කියන. එයින් රස ධාතුව කියලා කියන්නේ එක ධාතුවක්. එතකොට ඒ රස ධාතුව උදව් වෙනවා කය නඩත්තු කරන්න. ඒන් විශේෂයෙන් ලුණු කියන්නේ ප්‍රධාන වශයෙන් අපේ කය පවත්වන්නට උපකාර වෙන සහායක රස ධාතු එක කොටසක්. දැන් ආයුර්වේදෙම දක්වනවා රස හයක් තියෙනවා. අම්ල, මధుර, ලවණ, තික්ත, කටුක, කසාය. ඒතර අම්ල කියලා කියන්නේ ඇඹුල් රහ, මధుර කියලා කියන්නේ පැණි රස සහ කිරි රස ආදිය. අම්ල, මధుර, ඊට පස්සේ ලවණ, ලුණු රස, තික්ත, තිත්ත රස, කටුක කියලා කියන්නේ මිරිස් රස, දැවිල්ලාලන පුපුරු ගන්න ගතිය. ඊළඟට කසාය කියලා කියන්නේ අර සියල්ල එකතු වෙලා හැදුනහම ඇති වෙන අර මේ මිශ්‍ර රසය. එතකොට මේ කියන රස හයම කෙනෙකුගේ ජීවිතේ පවත්වා ගන්නට උපකාර වෙන ධර්ම හැටියට දක්වනවා. එතකොට ලුණු ටික ප්‍රමාණවත් තියනවා දැන් ලුණු තරම්ම අපේ ශරීරයට අත්‍යවශ්‍යයිම කියලා සමහර වෙලාවට කියන්න බෑ. නමුත් සමහර අවස්ථාවලදී අපිට පේනවා වෛද්‍යවරු කියනවා දැන් මේ ශරීරයට ලුණු අඩුයි. ඒ නිසා ලුණු වැඩිපුර ගන්න. දැන් රුධිර පීඩනය ආදී වැඩි වුණාම ලුණු අඩු කරන්න කියනවා. හැබැයි ලුණු අඩු වෙනකොට ලුණු වැඩිපුර ගන්න කියලා කියනවා. එතකොට අපිට ඒකෙන් තේරෙනවා එහෙමනම් ලුණු කියන මේ සාධකය කය පවත්වාගෙන යන්නට අවශ්‍යයි. දැන් කෙන්ඩ පෙරලීම ආදී වෙනකොටත් එහෙනම් ශරීරයේ ලුණු මදි වෙලා කියලා සාමාන්‍ය ජනවහරේ වුණත් බොහෝ දෙනා හඳුනා ගන්නවා. ඊළඟට දැන් වයස්ගත වෙනකොට සමහරුන්ගේ ශරීරයේ ලුණු අඩු වෙනවා. ලුණු සාන්ද්‍රණය අඩු වෙනවා. එතකොට වෛද්‍යවරු උපදෙස් දෙනවා වැඩිපුර ලුණු අනුභව කරන්න. ඒකට මෙච්චර මෙච්චර එකතු කරගන්න. එතකොට මේවෙන් අපිට තේරෙනවා කය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මූලික අර රස ධාතුන්ගෙන් එක රසයක් තමයි ලුණු රසය කියලා කියන්නේ. එහෙමනම් මේ ආහාරයට අවශ්‍ය ප්‍රමාණය, ඒ කියන්නේ <coughs> දිවපින ඒ කියන්නේ දිව පිනවන්නට රස තෘෂ්ණාව ඇති කරන්නට කියන පදනමක නෙමෙයි කය පෝෂණය කරන්නට අවශ්‍ය විදිහේ ඒ රස ධාතුව මේ තුල තියෙන්නට ඕන ඊළඟට ඒ අවශ්‍ය ප්‍රමිතියට දැන් ඊළඟට අනිත් එක තමයි සමහර දේවල් ඒ අවශ්‍ය විදිහට පැහිලා නැතිනම් අවශ්‍ය විදිහට තැඹිලා ඉදිලා නැතිනම් එතකොට ඒකේ යම් යම් අපත්‍යතාවයන් ඇති වෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට භික්ෂුන් වහන්සේ මේ වළඳන ස්වාමීන් වහන්සේට අපත්‍ය නොවීම සඳහා අවශ්‍ය විදිහට නිවැරදි රසය උත්පාදනය කිරීම සඳහා කය පෝෂණය කිරීම සඳහා සුදුසු විදිහට මේ ආහාරය සකසා පූජා කරන්නට ඕන කියන අදහසින් යම් කිසි කෙනෙක් ඒ විදිහට රස බලලා සකස් කිරීම කොහෙත්ම වරදක් නෙමෙයි. ඒ වගේම එතකොට එහෙම වරදක් නොවන නිසා අර විදිහට ආයතනයකට දීලා එහෙම සකසලා පූජා කිරීමත් ගැටලුවක් නැහැ. හැබැයි දැන් ආයතනයකට දීලා අපි සකස් කරන්නේ අපේ උදාසීන බව නිසා අලස බව නිසා එහෙම නැත්නම් ඒක කරන්න කැමති නැති බව නිසා එහෙම සකසනවා නම් ඒකෙන් අපි කරන ක්‍රියාව ටිකක් දුර්වල වෙනවා. ඒ කියන්නේ කුසලය දුර්වල වෙනවා. නමුත් අපට කාල වේලාව නැතිකම නිසා අපට මේ වැඩේ කොහොම හරි කරගන්නට ඕන, හොඳට කරගන්න ඕන. Taman අතින් කරනවට වඩා ඒ ආයතනයට දීලා සකස් කරාම වඩා හොඳට වඩා පිරිසිදුව ප්‍රමාණිකුලව රසවත් ගුණවත් මේක හදාගන්න පුළුවන්. ඒ වගේම මට තියෙන කාල වේලාවත් එක්කලා වැඩ කටයුතුත් එක්කලා මම මේක කරන්න ගියොත් මට අතපහු වෙන්න පුළුවන්. ඒ නිසා මේක මේ ආයතනයට දුන්නාම සුදුසුයි කියලා ඒ විදිහට ප්‍රයෝජනෙ සලකාගෙන වඩා හොඳින් මේ කාර්ය කරන්න නම් අපි ආයතනයකට දීලා සකස් කරලා ආහාර පාන ගෙනවිත් පූජා කරන්නේ ඒකත් ඊටාම උසස් අදහසක් ඊටාම උසස් වැඩපිළිවෙලක්. එතකොට අපේ චේතනාව සහ ඒ චේතනාව අනුව කරන ක්‍රියාවෙන් ලෝකෙට ලැබෙන ඵලය මොකද්ද? ඔය කරුණු දෙක මත තමයි අපි කරන කුසලය උසස්ව පහත් වෙන්නේ. අපේ අදහස નિවරදි වෙන්නට ඕනේ. ඒ අදහස අනුව කරන කාර්යයෙන් ඒ નિවරදි ප්‍රතිඵල ලැබෙන්න ඕනේ. ඔය කාරණා දෙක සම්පූර්ණ නම් කිසි ගැටලුවක් නැහැ. ඊළඟට දැන් අර ලුණු ඇඹුල් බලන්නේ නැතුව දානි සකසනවා කියන එක එහිත් යම් කිසි දෙයක් නැතුවම නෙමෙයි. දැන් ඒක ගැනෙන්නේ නොයින්දුල්ව පූජා කරනවා කියන තැනට. එතකොට දැන් සමහර කෙනෙක් සමහර පූජාවන් කරනවා නෑඹුල්ව සහ නොයින්දුල්ව. එතනදී අපි දක්ෂ වෙන්නට ඕන ප්‍රමාණාත්මකව ඒකට ලුණු ඇඹුල් එකතු කරන්න. හැබැයි ඒක රස බලලා ඉඳුල් කරන්නේ නැතුව තමයි පූජා කරන්නේ. ඉතින් ඒවා විශේෂ පූජා. දැන් අපිත් අපේ සජන සංවිධානයෙන් සෑම වෙසක් පොහොයක් දිනම රාත්‍රී එළි වෙනකන් මෙත්ත සූත්‍රය සජ්ජායනා කරමින් කිරිපිඩු සකසලා පහවදා උදේ විශේෂ පූජාවක් කරනවා. දැන් අවුරුදු 35ක් මුළුල්ලේ ඒ පින්කම කරගෙන ඇවිත් තියෙනවා. ඉතින් ඒක කරන්නේ සෑම දෙයක්ම නෑඹුල්ව සහ නොඉඳුල්ව. නෑඹුල් කියලා කියන්නේ ගස්වල අලුතෙන්ම හැදිච්ච දේවල්. දැන් මල් පූජා කරනවා නම් අලුතෙන්ම ගහක පිපිච්ච මල්. ඊට ඉස්සෙල්ලා පූජා කරපු නැති ගහකින්. ඊළඟට පොල් ගන්නේ අලුතෙන්ම පීදිච්ච ගහකින්. ඊට ඉස්සෙල්ලා ඒකේ පොල් මලක්වත් කපලා නැති අලුතෙන්ම පීදිච්ච ගහක්. ගහකින් තමයි ඒ පොල් ගන්න කිරිපිඩු සඳහා. ඊළඟට වෙනම කුඹුරක් ගොවිතැන් කරලා ඒකට මේ වසවිස බෙහෙත් ගහන්න නැතුව පරිස්සමින් ඒක සකස් කරලා ඒකෙන් තමයි වී ටික ගන්න. ඊළඟට වෙනම ලිඳක් කපලා ඒකෙන් තමයි පැන් ගන්න. මේ විදිහට හැම දෙයක්ම පළතුරු ආදිය පූජා කරනවා නම් අලුතෙන්ම පීදිච්ච ගහකින් ඒ මුල් කොටස පළතුරු ටික ගන්න. ඒතකොට ඒක තමයි නෑ මුල් කියන්නේ. නොයිඳුල් කියන්නේ අර විදිහට සකස් කරනකොට සතෙකුටවත් අනුභව කරන්නට අවස්ථාවක් තියන්නේ නැතිව පරිස්සමින් දැන් පොල් ටික පවා මෙරිකලා ඒක ඉවතට දාන්න පූසෙක් හරි කන්න පුළුවන් නිසා ඒකත් මොකක් හරි උරේකට දාලා පූජාව නිම වෙනකන් ඒව පවා ගැට ගහලා පැත්තකින් තියෙනවා. ඒවා සතෙකුටවත් ඉඳුල් කරන්න නොදී. ඊළඟට කිරිපිඩු ටික සකස් කරලා ඒක පූජා කරලා ඉවර වෙනකන් අර භාජනවත් සෝදන්නේ ඒ ඔක්කොම එහෙම වහලා තැන්පත් කරලා තිනවා සියලුම පූජාවන් නිම කරලා තමයි අපි අරව සුද්ධ පවිත්‍ර කරන්නේ ඉවත් කරන්නේ එතකොට අන්න ඒ විදිහට විශේෂ අරමුණු ඇතුව දැන් මේ පින්කම අවුරුදු 35ක් මුළුල්ලේ මේ අඛණ්ඩවම කරගෙන එන්නේ රටට ලෝකෙට පැමිණෙන උවදුරු දුරු වෙලා හැම දෙනාගේම ජීවිත සුරක්ෂිත වෙන්න සාසනය රැකෙන්න කියන මේ අදිෂ්ඨානයත් එක්කලා. ඉතින් ඒ වගේ සුවිශේෂ ප්‍රාර්ථනා එක්කලා සුවිශේෂ අදිෂ්ඨාන එක්කලා අපි විශේෂ පින්කමක් හැටියට යමක් නොඉඳුල්ව පූජා කරනවා නම් ඒක වෙනම ප්‍රතිපදාවක්. ඒක වෙනම වැඩක්. ඉතින් නමුත් සාමාන්‍යයෙන් අපි භික්ෂුන් වහන්සේලාට ආහාර පාන පූජා කරද්දී එහෙම නොඉඳුල්ව නෑඹුල්ව පූජා කරනවා කියලා එකක් නැහැනේ. උන්වහන්සේලාට කුසගිනි නිවන්න සුවසේ ගුණධම් වඩන්නනේ පූජා කරන්නේ. ඒ බඳු තැන්වලදී අර ලුණු බලන්න නැතුව ඒක හදනවා කියන එකේ ලොකු අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. ඒක රසවත්ව ගුණවත්ව නිරෝගිකම රැකෙන හැටියට ඒ ආහාරය සකසලා පූජා කරන්නට සැලකිලිමත් වීම තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ ටික පැහැදිලි වුණාද ප්‍රමාණවත්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. ඊළඟට නදී මහත්මිය. සායනාංශ දැන් අපි ස්වාමීන් වහන්සේ ගිලා ස්වාමීන් වහන්සේට ගිලානෝපස්ථානය කරද්දී උදාහරණයක් විදිහට ආමාශ රෝගයකින් පෙළෙන ස්වාමීන් වහන්සේ නමකට ගිලානෝපස්ථානය කරද්දී ස්වාමීන් වහන්සේ දානේ පිළිල කරද්දී අපි හොඳට දන්නවා සැර ಜಾති දීලා දානේ දානේ පිළියෙල කරොත් ඒක වළඳවුවාම අපහසුතාවයකට පත් වෙනවා කියලා. නමුත් උන්වහන්සේට සැර ආහාර ගන්නම අවශ්‍ය කියන පුරුදු වෙලා ඉන්නේ මේ විදිහට අනුභව කරන දානේ වළඳන්න. එතකොට ඒකත් එක ගැටෙනවා කියලාත් දන්නවා. ඉතින් ඒත් අර ඒ ඒකින් වෙන අපහසුතාවයේ හින්දා චිත්ත ප්‍රසාරණයකින් ඒ දාණය පිළිල කරන්නත් අපහසුයි. එතකොට ඒ වගේ අවස්ථාවකදී කොහොමද ස්වාමීන් වහන්සේ කටයුතු කරන්නේ? ඒ වගේ අවස්ථාවලදී අපි සැලකිලිමත් වෙන්න නැත්තේ රෝගයට පත්‍ය වෙන විදිහට. ඒ කියන්නේ දැන් ආහාරවල තියෙනනේ පත්‍ය අපත්‍ය කියලා. අපත්‍ය කියලා කියන්නේ දැන් තමන්ගේ ශරීරයේ ඒ ත්‍රිදෝෂ පවතින ස්වභාවයත් එක්කලා රෝගී තත්ත්වයන් එක්කලා Tamanට ඒක සුදුසු නෑ. ඒ ඒ ඒ ආහාරය වැළඳුවෙන් පස්සේ රෝගී තත්ත්වයක් තමයි වර්ධනය වෙන්නේ. නිරෝගීකම නෙමෙයි. ඉතින් දැන් ඖෂධ පමණක් නෙමේ ආහාර අනුභව කිරීමේ පරමාර්ථය නිදුක්ව නිරෝගීව දිගු කලක් කය පවත්වාගෙන. දැන් ආහාර අනුභව කරනකොට දැන් ප්‍රත්‍යවේක්ෂාවේ හිත තියනවනේ ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං න උප්පාදෙස්සා. එතකොට පුරාණ කුසගිනි වේදනාවන් නිවන්නටයි මම මේ ආහාරය වළඳන්නේ. අමතර අලුත් වේදනාවන් ඇති නොකරමින් මම මේ දානේ වල් දානේ. එතකොට අපි දැන් මේ ඒ ආහාරය වැළඳීම නිසා අපේ රුචිකත්වයට අනුව දේවල් වළඳන්නට ගියත් පස්සේ දැන් අපි කවුරුත් කැමති අනුභව කරන දේ ප්‍රියමනාප විදිහට රසවත් විදිහට තමන් කැමති විදිහට අනුභව කරන්න. නමුත් දැන් එතනදී අපි අවශ්‍යතාවය මූලික පරමාර්ථයෙන් පරිබාහිරව අර ක්ලේශයට හැඟීම් වලට වහල් වීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒක ඛණ්ඩණය කරන්න තමයි බුදුරජාණන් වහන්සේ හැම විටම දේශනා කරන්නේ ප්‍රත්‍යවේක්ෂානුවණින් යුක්තව දානය වළඳන්න. දැන් දැන් අපි උනත් දානේ වළඳනකොට යම්කිසි පාන වර්ග වළඳනකොට අපේ මනසට ප්‍රියමනාප යම් රටාවක් තියෙන්න පුළුවන්. ඒක වෙනම එකක්. නමුත් හැමතිස්සෙම මේක වළඳන්නේ කුමක් සඳහාද කියලා පරමාර්ථය සිහි කරන්නට ඕන. ඒ පරමාර්ථය සිහි කරනකොට තමයි මගේ රුචි අරුචිකම මොකක් වුණා මට මේක මේ විදිහෙන් තමයි වළඳන්න සිද්ධ වෙන්නේ. දැන් එක්තරා කාලයක් මට ඔය අම්ල පිත්ත රෝගේ වැඩි වෙලා කියන්නේ ગેස්ට්‍රයිටිස් වැඩි වෙලා මට මේ ව්‍යංජන જાති මොකක්වත්ම වළඳන්න බෑ ඒ වළඳපු ගමන් දැවිල්ලා ඊට පස්සේ මම ටික කාලයක් ඒ ව්‍යංජන ಜಾති ඔක්කොම පැත්තකින් තියලා ඒ කියන්නේ මිරිස් නැතුව හදලා තිබුණොත් එහෙම වඳනවා නැත්තම් වතුර දාලා සමහරට මේ මිරිස් ටික හොදලා අයින් කරලා එහෙම වළඳනවා එහෙමත් බැරි කාලයක් තිබුණා ඒ කාලය තුල මම මේ ඉදිච්ච කෙසෙල් ගෙඩි අනාගෙන ඒකත් එක්කලා දානේ වළඳපු අවස්ථා තියෙනවා ඒත් වතුර බීපු ගමන් ඊළඟට දැවිල්ලා යනවා. ඉතින් එහෙම අපිට රෝගයක් මතුවෙනන් පස්සේ මට මෙහෙම වළඳන්න බෑ කියලා හරියන්නේ ඒ අවස්ථාවේදී රෝගයට පත්‍යං වෙන හැටියට සාරුප්‍ය විදිහට ඒ ආහාරය අකමැත්තෙන් වුණත් වළඳන්නට සිද්ධ වෙනවා. ඒතකොට දායකයෙක් හැටියට තමන් එතනදි සැලකිලිමත් වෙන්න ඕන. උන්වහන්සේගේ රුචිකත්වය සම්පූර්ණ කරනවද? එහෙම නැත්නම් උන්වහන්සේගේ නිරෝගීකම පවත්වනවද? දැන් වෙද මහත්තයෙක් හැටියට ලෙඩා කැමති වෙන කැමති වෙන බෙහෙත් ಜಾති දීලා ලෙඩේ හොඳ කරන්න බෑනේ. එතනදි වෙද මහත්තයාට සිද්ධ වෙනවා, දොස්තර මහත්තයාට සිද්ධ වෙනවා ලෙඩේට පත්‍ය වෙන ඖෂධ වර්ග දෙන්න. ඉතින් ඒවා තිත්තද, කටුකද, කසායද හදාගන්න අමාරුද? ඉතින් ඒවා කරන්න දෙයක් නැහැ. ඒක සකස් කරගෙන අනුභව කරන්න සිද්ධ වෙනවා, වළඳන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දායකයෙක් හැටියට Tamanට වගකීමක් තියෙනවා. මේ දාණය ස්වාමින් වහන්සේට පූජා කරන්නේ උන්වහන්සේ සතුටු කරන්නද එහෙම නැත්නම් උන්වහන්සේ නිරෝගීව දිගු කලක් සුවපත්ව ගුණධම් වඩමින් ජීවත් කරන්න එතකොට උන්වහන්සේට අපත්‍ය නොවන අවස්ථාවකදී උන්වහන්සේ ප්‍රියමනාප විදිහට දානේ පිළිගැන්වීම යෝග්‍යයි. දැන් අර ඉස්සල්ලා බුද්ධික මහත්මයා අහුවා වගේ ලුණු බලලා රසවත්ව ප්‍රණීතව සුවඳවත්ව ඒක සැකසීම වරදක් නෙමෙයි ඒක අපත්‍ය වෙන්නේ නැතිනම් ඒකෙන් රෝගයක් උත්සන්න වෙන්නේ නැතිනම් උන්වහන්සේගේ නිරෝගීකමට බාධාවක් නැතිනම් එහෙම රසවත්ව ප්‍රණීතවත්ව පිළියෙල කරලා උන්වහන්සේ කැමති විදිහට උන්වහන්සේ කැමති කටුක රසයට නම් ඉමිරිස් රසයට නම් ඒ විදිහට හදලා දීම වරදක් නෙමෙයි. උන්වහන්සේ කැමති පැණි රසයට නම් ඒ විදිහට හදලා දීම වැරදක් නෙමෙයි. ඒකෙන් උන්වහන්සේට අපත්‍යතාවයක් වෙන්නේ නැතිනම්. හැබැයි උන්වහන්සේට සීනි වැඩි නම් එතකොට දැන් උන්වහන්සේ පැණි රසට කැමතියි කියලා පැණි රස දීලා හරියන්නේ නැහැ. උන්වහන්සේට ප්‍රෙෂර් වැඩි නම් උන්වහන්සේ ලුණු රසට කැමතියි කියලා ලුණු දීලා හරියන්නේ නැහැ. උන්වහන්සේට ગેස්ට්‍රයිටිස් තියෙනවා නම් බඩේ ආමාශයේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් දැවිල්ලක් තියෙනවා නම් උන්වහන්සේ මිරිස් රසයට කැමතියි කියලා අපි මිරිස් අධික විදිහේ ආහාර දීලා හරියන්නේ නැහැ. එතනදී අපේ වගකීම තමයි උන්වහන්සේ අකමැති වුණත් කරන්න දෙයක් නැහැ. බලහත්කාරයෙන් හරි සේවා වළඳන්න මේ ලෙඩේ සනීප වෙනකන් කියලා ටිකක් බල කරලා හරි උන්වහන්සේට ඒ බඳු පත්‍ය වෙන ආහාර ಜಾති පූජා කිරීම ඒකයි මහ පිංකම වෙන්නේ. එතනදි කොහෙත්ම හිත නරක කරගන්නට ඕන නැහැ. අනේ උන්වහන්සේ කැමති දෙයක් දෙන්න බැන්නා. දැන් උන්වහන්සේ මේකට අකමැති වෙයිද දන්නේ. උන්වහන්සේ අපි උන්වහන්සේ ගැන හිතන්නේ නැහැ කියලා හිතයි දන්නේ. ඒ මුකුත් හිතන්න දෙයක් නැහැ. ළඟ ඉඳගෙන බලෙන් හරි ඒව වළඳවන්න ඕන අර රෝගය නිවාරණය වෙනකන්. ඒක තමයි දායකයෙක් හැටියට කළ යුතු ඊටාම උසස්ම දේ හැබැයි අපි තේරුම් ගන්නට ඕන මේ මේ බලෙන් හරි මේක කරන්නේ උන්වහන්සේගේ અભිවෘද්ධිය සඳහා නිසා අපට ඕන දේ උන්වහන්සේ ලවා කරවන්නට නෙමෙයි කියන අවබෝධයෙන් කරුණා මෛත්‍රියෙන් ඒක කරන්නේ. ඉතින් ඒ නිසා තමයි අර මම දැක්කා පහුගිය දවසක මේ ධම්ම යාත්‍රායකෙත් ඒක ෂෙයා කරලා තියෙනවා අපි සටහන් කරපු සටහනක් මේ කරුණාව යනු නලවණ එක නෙමෙයි ටිකක් රිද්දලා හරි දුකෙන් මුදවා ගන්නට කටයුතු කිරීම. ඉතින් උන්වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් නම් අපේ ගෞරවය තියෙන්නට ඕන. ඒ ගෞරවයත් රැකගෙන හැබැයි උන්වහන්සේ කැමති කැමති විදිහට දේවල් කරන්න ප්‍රියමනාප විදිහට රුචි විදිහට දේවල් කරන්න ඉඩ හරින එකම නෙමේ වඩා නිවැරදි විදිහට වඩා අර්ථවත් හැටියට යහපතක් වෙන හැටියට දේවල් කරන්න භික්ෂුවට උනත් යම්කිසි මඟ පෙන්වීමක් බලපෑමක් කරන්න සුදුසුයි දායකයා විසින් කරුණා මෛත්‍රියෙන් යුක්තව. දැන් මගේ මගේ හිතට කැමති ස්වභාවයක් තියෙනවා දානයක් දෙනකොට සාමාන්‍ය පොය දවසකට උනත් එහෙම දව විශේෂ දේවල් කරනකොට මම තනිකර නිර්මාංශ වෙනවා මම සාමාන්‍ය මස් මාළු කන කෙනෙක් නමුත් එහෙම ඉතින් මම දානයක් දෙනකොට මගේ හිතට සතුටක් නැහැ මේ ඒ දානේ මස් මාළු වලින් තියෙනවට පිළියෙල කරනවාට. හැබැයි සමහර අවස්ථා තියෙනවා පන්සලේ හාමුදුරුවරු සමහරක් වෙලාට කැමති හන්ද එහෙම මස් මාංශ මේවා ඇහුවොත් කියනවා මේ වගේව දෙන්න කියලා. එක්කෝ මස් හරි කරෝල හරි මොන හරි. ඉතින් එතකොට ඒ හාමුදුරුවන්ව සතුටු කරන්න ඒක දෙනකොට ඒ දානේ දෙන වෙලාවෙදී මගේ හිත සතුටු වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ වෙලාවකදී මොකද්ද ගත යුතු ක්‍රියාමාර්ගය? මෙහෙමයි දැන් මස් මාංශ ආදිය පූජා කරනවා නම් ඉතින් හාමුදුරුවෝ සතුටු කරන්න කියන පදනමේ නෙමෙයි. උන්වහන්සේට කය පෝෂණය කරගන්නට රෝගී තත්ත්වයන් පවතිනවා නම් ඒවයින් නිරෝගී වෙන්නට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබෙන විදිහට ඒ සඳහායි මේ පූජා කරන්න කියන පදනමක තමයි ධාර්මිකව පිළියෙල කරගත්තු ආහාරයක් අපි පූජා කළ යුත්තේ. ඉතින් එහෙම කරනව හැරෙන්න එහෙම නැතුව දැන් හාමුදුරුවෝ ඉල්ලන නිසා හාමුදුරුවෝ සතුටු වෙන නිසා හාමුදුරුවෝ මාංශ වලට කැමති නිසා එහෙම කියලා අපට පූජා කරන්න ඉඩක් නැහැ. ඉතින් එහෙම කියලා භික්ෂුවකට ඉල්ලන්න ඉඩකුත් නැහැ. ඉතින් යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් මේවා අවශ්‍යයි ගෙනත් දෙන්න කියලා කියනවා නම් ඉතින් ඒ උන්වහන්සේ සතුටු කරන්න කියලා නෙමෙයි උන්වහන්සේගේ යම් රෝගී තත්ත්වයක් හරි තියෙනවා නම් එහෙම නැත්නම් එහෙම රෝගී තත්ත්වයක් නැතත් උන්වහන්සේලාගේ කයට අවශ්‍ය පෝෂණ කොටස් ටික ලබාගෙන සුවපත්ව ගුණධම් වඩන්න උදව් කිරීමකුයි මේ කරන්න කියන පදනමේ පමණයි අපිට ආහාරය පිළියෙල කරලා පූජා කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව තමන්ගේ හිතත් ව්‍යාකූල කරගෙන හාමුදුරුවෝ ඉල්ලන නිසා හාමුදුරුවෝ කැමති නිසා දෙනවයි කියලා එහෙම දීම තුල උසස් කුසලයක් ජනිත වෙන්නේ නැහැ. එතන ආමඳුරනේ එතකොට එහෙම දානයක් දෙනකොට ඔබ වහන්සේලා කැමති මොනවද කියලා අහන්න නැතුව අපි හොඳයි කියලා හිතන එක දෙන එක වරදක්ද? ඒක ඉතින් කිසි වරදක් නෑ. ඉතින් ඒක ක්‍රම දෙකක්. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ මොනවටද කැමති කියලා අහලා බලලා දෙන එක එක ක්‍රමයක්. එහෙම මොකුත් අහන්න නැතුව තමන්ට තියෙන විදිහට තමන් සුදුසුයි කියලා හිතන විදිහට තමන් රුචි විදිහට සකස් කරලා දීම තව ක්‍රමයක්. ඊළඟට හාමුදුරුව මොකකට කැමති වුණත් මම මොකකට කැමති වුණත් උන්වහන්සේට මේ වෙලාවේ නිදුක් නිරෝගී බව සඳහා අවශ්‍ය කොයි විදිහෙන්ද කියලා හිතලා බලලා කල්පනා කරලා කටයුතු කිරීම තවත් ක්‍රමයක්. ඒක තමයි ඥාන සංප්‍රයුක්ත ක්‍රමය. ඒ කියන්නේ උන්වහන්සේ රුචි මොනවටද කියන එකවත් මම රුචි මොනවටද කියන එකවත් නෙමෙයි. උන්වහන්සේගේ අවශ්‍යතා සම්පූර්ණ වෙන්නේ කොහොමද? උන්වහන්සේ නිදුක්ව නිරෝගීව දිගු කලක් වැඩ ඉන්නට කොහොමද ආහාර පිළියෙල කර යුත්තේ? ඒක තමයි ඥාන සම්ප්‍රයුක්ත කුසලය වෙන්නේ. ඉතින් ඒ උන්වහන්සේට විශේෂ අසනීපෙකුත් නැතිනම් අර උන්වහන්සේට යෝග්‍ය දේවල් ප්‍රියමනාප විදිහට සකසා දීම වරදක් නෙමෙයි. ඉතින් අර මම කැමති විදිහට දේවල් දෙන්න ඕන කියලා හිතන තැන ටිකක් මනස දුබල වෙන්නට පුළුවන්. මොකද එතන අර ප්‍රතිග්‍රාහකයාගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම නෙමෙයි තමන්ගේ ආත්ම තෘප්තියට තමයි මුල් තැන දෙන්නේ. ඉතින් එතකොට අර තමන් සතුටු වෙන තමන් රුචි කරන තමන්ගේ හැඟීම් එක්ක තමයි එතනදි කටයුතු කරන්න පෙළඹෙන්නේ. ඒ නිසා ඒක එතරම් උසස් තත්ත්වයක් නෙමෙයි. හැබැයි මෙහෙම කරන් මෙහෙම කරනවා නම් ඒක උසස් තත්ත්වයක්. දැන් අර සමහර රජවරු කල්පනා කරලා තියෙනවා තමන්ට විශේෂ ආහාරයක් ආදිය ලැබුණාම මේ අනේ මේ ආරයන් වහන්සේලාට මෙහෙම දෙයක් ලැබෙන්නේ නැහැනේ කලාතුරකින් ඒ නිසා මේකෙන් කොටසක් උන්වහන්සේලාටත් දෙන්න ඕන. දැන් අර තමන් කැමතිම දෙයක් තමන්ට ලැබුණාම ඒ සැනින්ම වික්ෂුන් වහන්සේලාත් සිහි වෙනවා. දැන් අපි අර මුල් අවස්ථාවල අපි කතා කළානේ උපාසක ගුණ පිළිබඳව. ඒ උපාසක ගුණ පිළිබඳව කතා කරනකොට අපි සිහිපත් කරපු කාරණයක් තමයි සංඝේන සමාන සුඛ දුක්ඛ එතකොට සංඝයා සමග සමාන සැප දුක් ඇති කෙනෙක් විදිහින් අර උපාසකයා කටයුතු කරනවා. එතකොට භික්ෂුන් වහන්සේට දුකක් පීඩාවක් පැමිණෙනකොට ඒ පිළිබඳව තමන් උනන්දු වෙලා ඒ දුක දුරු කරන්නට අවම කරන්න තමන් කැප උන්වහන්සේලා සතුටින් ඉන්නවා දකින්නකොට සුවෙන් ඉන්නවා දකින්නකොට තමනුත් ඒ පිළිබඳව සතුටින් සුවෙන් තෘප්තිමත්ව උන්වහන්සේලාට ඒ සතුට සුවය පවත්වා ගන්නට උදව් කරනවා. ඒ වගේ අර හැම විටම තමන්ට තමන්ගේ ජීවිතයයි භික්ෂුන් වහන්සේලාගේ ජීවිතය බොහොම සමීපව හැමතිස්සෙම උන්වහන්සේලා පිළිබඳව හොයලා බලලා උනන්දු වෙන ගතියක් ඇති කෙනෙකුට Tamanට යම්කිසි රසවත්දයක් ප්‍රණීත දෙයක් ලැබුණාම අනේ මේකේ කොටසක් ස්වාමින් වහන්සේලාට පූජා කරන්න ඕන කියලා ඒ අදහසින් නම් Taman කැමති දේ හාමුදුරුවන්ට පූජා කරන්නේ ඒක ඊටාම උසස් පූජාව. එහෙම නැතුව දැන් මම කැමති විදිහට තමයි හාමුදුරුවෝ දානේ වල් දන්න ඕන කියන ආකල්පයක ඉඳන් කටයුතු කරනවා නම් එහෙම නැත්නම් අපි දෙන විදිහට තමයි වළඳන්න ඕන කියලා හිතනවා නම් එතන තමන්ගේ මනස දුර්වල වෙනවා. එහෙම නෙමෙයි විය යුත්තේ හාමුදුරුවන්ට කොයි විදිහෙන්ද වඩා යෝග්‍ය වෙන්නේ උන්වහන්සේගේ කායික දුර්වලකම් මොනවද? රෝග පීඩා මොනවද? ඒනෝ මොනවද අවශ්‍යතා? අන්න එහෙම සොයා බලා දන් දෙන්නට පුළුවන් නම් ඒ දාණය තමයි වඩා උසස් දානයක් වෙන්නේ. ඉතින් ඒ දෙන දේ වඩා ප්‍රණීතව රසවත්ව හදලා දෙන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි.